නීතිරිගල නිස්සරණ වලේ අධිපති සහ ප්‍රධාන කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද උදේවිදේගම ධම්මජීව ස්වාමින් වහන්සේ දෙසැම්බර් මාස 19 වෙනි දින සිට දෙසැම්බර් මාස 23 වෙනි දින දක්වා පුරා දින පහක් තුළ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී පැවැත් වූ සීල භාවනා ධර්ම සාකච්ඡා සහ සතිපට්ඨාන සූත්‍රය අවලා පවත්වන ලද විශේෂ ධර්ම දේශනා මාලාව මෙම සීනි කැටි අඩංගු වේ. මෙම ශ්‍රීපත් ධර්මයක් ශ්‍රවණය කරන ඔබ සමට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි සදැහැතින් ප්‍රාර්ථනා කරන්නේ සාදු සාදු සාදු